ධර්මානුශාසනාව සිටින බුදුබණ ධර්මදේශනා මාලාවේ අද දේශිකානන් වහන්සේ අනුරාධපුර මහයිලු පල්ලම කුමුක්කන්ද ශ්‍රී සුධර්මාරාමාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද මාවතවැව ගුණානන්ද ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛ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 අභිරමන්ති පහරාද බික්ඛු ඉමස්මින් ධම්ම විනයේති ධර්ම ශ්‍රවණා බිලාසී පින්බර පින්වතුනි පින්වතියනි දූ දරුවනි මම අද මෙම ධර්ම දේශනේදී ඔබට මාතෘකා කළේ සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරවදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධය අතුරින් වැඩිපුර භාවිතාවට නොයන වැඩිපුර ශ්‍රවණය කරන්නට නොලැබෙන එක්තරා සූත්‍රාන්ත ධර්මදේශනාවක මුල් කොටසයි මා මාතුරුකාවෙහි තබා ගත්තේ මේ සූත්‍රය හඳුන්වන්නේ පහාරාද සූත්‍රේ නමින් පහාරාද සූත්‍රය බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පහාරාද යන නම ඇති අසුර රජතුමන්ට. පහාරාද සූත්‍රය තුලින් බුදුරජාණන් වහන්සේ සහ පහාරාද යන අසුර රජතුමා සමග ඇතිවෙන ධර්ම සංවාදය ඔබට මට මේ ශ්‍රවණය කරන අයට ඊටාත්ම වැදගත් වෙනවා. අපි පුංචි කාලේ පොතපත කියවනකොට මට මතකයි ඉස්කෝලේ හතරේ පන්තියේ වගේ ඉගෙන ගන්නකොට විහාර මහ දේවිය ගැන කාවන්තිස්ස රජතුමා ගැන මාගම්පුරේ ගැන අපි ඉගෙන ගත්තා. ඒ කාලේ මේ මුහුද ගොඩ ගලලා විහාර මහ දේවිය මුහුදට බිලි වෙලා අපේ රටේ අලුත් සංස්කෘතියක් ගොඩ නැගුණු බව පොතපතින් අපි කියවලා තියෙනවා. කැලණිතිස්ස රජුරු නොකල වරදකට මහරහතන් වහන්සේ නමක් තෙල් කටාරමක තියලා ඒ තෙල් පැහෙන්න ඇරලා උන්වහන්සේ ජීවිතක්ෂේටපත් කළා. නොකල වරදකට මේ හේතුව නිසා උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් නිසා මේ පරිසරය කම්පා වුණා. එහි විපාකයක් හැටියට තමයි මේ මහමුහුද ගොඩ ගැලුවේ. නමුත් පොතපත කියවන අපිට පුංචි අපිට මේක සාමාන්‍ය සාහිත්‍ය කතාවක්. උදෙක් රසවින්දනය සඳහා ගොඩනගපු ඉතිහාස කතාවක් කියන සිතුවිලි අපිට ඇති වුණා. නමුත් මේ සිදුවීමත් එක්ක සුනාමි විපතත් එක්ක අර ඉතිහාසය නැවත වතාවක් අපිට මතක් කරලා දීමක් හැටියට සිදු වුණා. මෙන්න මේ හේතුව නිසා පූජනීය මහා සංඝරත්නය ධර්මදේශකීන් වහන්සේලා උගත් බුද්ධිමත් බෞද්ධ පින්වතුන් මේ මහා සයුර පිළිබඳව ස්වභාව ධර්මයේ පිළිබඳව ගැඹුරින් හිතන්නට අධ්‍යයනය කරන්නට පෙළඹුණා. ඒ මොහොතක තමයි මේ පහාරාද සූත්‍ර ධර්මය ගැඹුරු වූ දහම් පොතපතේ තිබිලා ඉදිරියට ආවේ. මහා මුහුදේ අසිරිය, මහා මුහුදේ ස්වභාවය තමයි මේ සූත්‍ර ධර්ම දේශනෙන් බුදුරජාණන් වහන්සේ පහාරාද කියන අසුර රජතුමාත් අතරේ ධර්ම සංවාදී ඇති වෙන්නේ. මේක අපේ ජීවිතවලට හරි වටිනවා. මේ තුලින් කියා දෙන අපිට හිතන්නට තියෙන දහම් කරුණු අනන්තවත් තියෙනවා. දැන් අපි හෙමින් හෙමින් පහාරාද සූත්‍ර ධර්මයේ ඇතුළත් දහම් කරුණු වලට අපි ලං වෙමු. සංසුන්ව බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව අපි මේ ධර්ම දේශනාවට සවන් දුන්නොත් ඔබට මගේ බලාපොරොත්තුත් මට ඔබේ බලාපොරොත්තුත් ඉෂ්ට කරගන්නට පුළුවන් වේවි. ධර්ම ශ්‍රවණය කිරීමේදී හැකිතාක් දුරට අපි ධර්මයේ කෙරෙහි ගෞරවයේ භක්තිය තිබිය යුතු වෙනවා. ඒ වගේම මේ වටිනා දහම් කරුණු අපේ ජීවිතවලට ඇතුළු කරගන්නට මේ පාරිසරික தත්වයන් මේ ලෝක ස්වභාවයන් තේරුම් ගන්නට අපි හැමදෙනාටම හුඟක් දුරට ඉවහල් වෙනවා. එහෙමනම් අපි නමින් මිය පරලොව ගිය අපේ ආදරණීය ඥාතිවරුන්ට ගුරු දෙමව්පිය ආදීන්ට පින් පිණිස බුදු පියාණන් වහන්සේ දේශනා කරවදාළ මේ උතුම් වූ සූත්‍ර ධර්මයේ කරුණවලට අපි අපේ අවධානය යොමු කරමු. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 12 වෙනි වසරේ තමයි උන්වහන්සේ වේරංජානුවර වේරංජා බමුණගේ ආරාධනයෙන් වස් සමාදන් වූයේ. දැන් මේක මේ කාලෙටම ගැලපෙන සූත්‍ර ධර්මයක්. දැන් වස් කාලේ. අපි ගත කරන්නේ වස් කාලේ. මේ ලබන වප්පුර පසළොස්වක පොයේ දවසේ මහා සංඝරත්නය තම තමන්ගේ විහාරස්ථානවල පෝය සීමාවන් වලට එකතු වෙලා වස් පවාරණය කරනවා. ඉන් පසුව කටින කීවර මාසයේ උදා වෙනවා. කටින පින්කම්. අපේ මව්වරු පියවරු බොහොම ආදරයෙන් ගෞරවයෙන් සිදු කෙරෙන මහානුභාව සම්පන්න පින්කමක් තමයි කටින පින්කම කියලා කියන්නේ. දැන් ඊට කලින් තමයි අපි මේ උතුම් ධර්මදේශනයට සවන් දෙන්නේ. ඒ නිසා බොහොම වටිනවා. මේ වගේ වස් කාලයක අපේ බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලාට මේ වේරංජා නුවර වේරංජා කියන බමුණා වස්වසන්නට ආරාධනය කළා. බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ඊට පස්සේ මේ බමුණා නලේරු පුංචි මන්ද කියන කොහොම ගසක් ආශ්‍රිතව එතන යක්ෂයෙක් ඒ භූමියට අරගෙන තිබුණේ යක්ෂයෙක් ඉන්න දේවාලයක් ඒ සමීපයේම ආරාම කුටි කීපයක් හදලා මහා සංඝ රත්නයට පූජා කරලා වස් සමාදන් කරවැව්වා. දහම් පොතපතේ සඳහන් වෙන විදිහට වස් ආරාධනෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ වස් සමාදන් වෙනකොට ඒ සිරිත් විරිත් වලට මේ වේරංජා බමුණා සහභාගී වුණා. නමුත් තමන්ගේ දෛවයට සම්බන්ධ කර්ම ශක්තියක් නිසා ඊට පහවදා ඉඳලා මේ බමුණට අමතක වුණා බුදුහාමුදුරුව මගේ ආරාධනාවෙන් මම මේ නලේරු පුංචි මන්ද කියන කුඹ ගහ ආශ්‍රිත භූමියේ වස් සමාදන් කරවා ගත්තා නේද කියන එක අමතක වුණා. බණ පොතේ සඳහන් වෙන්නේ ඒක මාර දිව්‍ය පුත්‍රයා විසින් ඔහුගේ මනසේ තිබිච්ච අර ශ්‍රද්ධාව අමතක කළා කියන විදිහයි. ඉතින් මොකද්ද සිද්ධ වුනේ? බුදුරජාණන් වහන්සේ ඊට පහවදා ඉඳලා 500ක් මහරහතන් වහන්සේලා සමග निराහාරව ඉන්නට සිද්ධ වුණා. දානි නැහැ. දායකයාට හාමුදුරුව අමතක වෙලා. බුදුරජාණන් වහන්සේ ඉවසුවා. උන්වහන්සේ මේ වස් කාලයේම අනුභව කරලා තියෙන පින්වතුනි ඉන්දියාවේ බොහෝම ප්‍රසිද්ධ ආහාර වර්ගයක් තියෙන යවහාල් කියලා. ඒවා ගොඩක් දුරට අශ්වයින්ට සත්තුන්ට දෙන ආහාර වර්ගයක්. යව කියලා සහල් වර්ගයක්. සාමාන්‍ය මිනිස්සු භාවිත කරන්නේ බුදුරජාණන් වහන්සේට මේ වස් කාලයේ පුරාම අනුභව කරන්න සිද්ධ වුණේ අර සත්තුන්ට කෑමට දෙන යවහාල් වලින් පිළියෙල කරගත්තු දානේ. ඒ නිසා මේ දුෂ්කරත්වයට බුදුරජාණන් වහන්සේපත් වුණා. දැන් එහෙම ඒ ස්ථානයේ වස් සමාදන් වී වැඩ ඉන්න වෙලාවක මේ අපි සඳහන් කරපු පහාරාද කියන අසුරයා තා ආසාවක් ඇති වුණා බුදුහාමුදුරුවන් වහන්සේ මුණ ගැහැලා දැකලා බණ ටිකක් අහලා හිත සතුටු කරගන්නවා දහම් පොතපතේ සඳහන් වෙන ආකාරයට පින්වතුනි මේ අසුර භවණේ කියන එක තියෙන්නේ මහා සමුද්‍රයේ පතුලේ. මහා සමුද්‍රයේ මහා මුහුද කියලා කියන්නේ හිතා ගන්නට බැරි වස්තුවක්. ඒක හිතලා අවසානයක් දකින්න පුළුවන් වස්තුවක් නෙවෙයි. ලෝක විශ්ය වගේම කර්ම විශ්ය වගේම මේ සමුදුරේ විශ්යත් අචින්තියයි. තවම මේ තරම් දුරට නූතන විද්‍යාව දියුණු වී පරිේශකයින් ගවේෂකයින් සඳ තරණය කරමින් කඳු මුදුන් තරණය කරමින් පරිේශන කරන මේ මොහොතේවත් තවම මහා සයුරේ ගැඹුර එහෙම නැත්නම් මහා සයුරේ අපි නොදන්නා දේ තවත් හොයාගෙන නැහැ. ඒ නිසා එය අචින්ත්‍ය වස්තුවක් හැටියට අපිට හිතන්න වෙනවා. බණපොතේ සඳහන් වෙන්නේ මේ මහා සයුරේ අසුර භවනේ පිහිටලා තියෙනවා කියන එක. අපේ පින්වතුන්ට මතක ඇති ඉස්සර පොත්පත්වල සඳහන් වෙනවා සුර අසුර යුද්ධයක් තිබුණයි කියලා. ඒ යුද්ධයේ වෙලාවේදී අනන්තනම් නාගරාජයා මහමේරු පර්වතේ ගැට ගහලා මහ සයුර කලබනකොට මතුවෙච්ච වස්තු කීපයක් තියෙනවා අමෘතය සුරබිදේනුව ලක්ෂ්මී මේ වගේ වස්තුන් මතුණා කියලා ඒක Hindu සංස්කෘතියේ අනුවත් සාහිත්‍යගත වෙලා තියෙනවා අපේ සංස්කෘතියේ ඉතිහාසෙත් තියෙනවා. ඉතින් මේක බොහොම ගැඹුරුයි. මේ මහසයුරේ අසුර භවනේ ජීවත් වෙනවා අසුර රජවරු තුන්වෙනි. ඒ අසුර රජවරු තුන්දෙනාගෙන් කෙනෙක් තමයි මේ පහාරාද කියලා කියන්නේ. තව ඉන්නෝ වේපචිත්ති කියලා අසුරේ. තව ඉන්නෝ රාහු අසුරේන්ද්‍රයා කියලා අසුරේ. මේගොල්ලෝ බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ අය. දැන් මෙතනින් මේ පහරාද තමයි බුදුරජාණන් වහන්සේ හමුවට එන්නේ. දොළොස් අවුරුද්දක් පින්වතුනි මෙයා මහන්සි අරන් තියෙනවා. නමුත් බුදුන් මුණ ගැහුණේ නැහැ. ඒ නිසා පහරාද එක දවසක් මහා දවල් වේලාවක ලෞතුරා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න කොහාටද පැමිණියේ අර වේරංජා නුවර අර නලේරු පුංචි මන්ද කියන කොහොඹ ගහ මුල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ. ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා ලොකු ගෞරවයක් ලොකු භක්තියක් ඇති කරගත්ත පහාරාද අසුර රජතුමා බුදුරජාණන් වහන්සේට වඳිනකොටම බුදුරජාණන් වහන්සේට දැනුණා මෙයා යම් දෙයක් බලාපොරොත්තුෙන් මල් ළඟට ආපු බව. එය දැනගෙන පහාරාද කතා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ පහාරාදට කතා කළා. කොහොමද කතා කළේ? අබිරමන්ති පහාරාද අසුරා මහා සමුද්දේති. පහාරාද අසුරය නුඹගේ අසුර සේනාව මහා මුහුදේ අසුර භවනයේ ජීවත් වෙනවා. ඔයගොල්ලෝ මහා මුහුදට කැමතිද? මහා මුහුද හොඳයිද? මහා මුහුද ලස්සනයිද? ඔයගොල්ලෝ සතුටින් මුහුදේ ජීවත් වෙනවද කියලා. ඒ වෙලාවේ පහාරාද උත්තර දෙනවා අබිරමන්තිකෝ භන්ති අසුරා මහා සමුද්දේහි. එහෙමයි ස්වාමීනි. අපි මුහුද ගැන මහා සාගරය ගැන ලොකු ආසාවකින් ලොකු කැමැත්තකින් ලොකු සන්තෝෂයකින් අපි ජීවත් වෙනවා. දැන් මේ සාමාන්‍යයෙන් මේ ධර්ම සංවාදය අපි හමු වුණත් එහෙම තමයි. අපිත් කතා කරනවා ඒ කොහොමද ගම් පලාතේ තොරතුරු ඒ හොඳින් ඉන්නවද ඒ පැත්තට කාලගුණික தත්ත්වය හොඳද ඉතින් ඒ හිතවතා ඊට පස්සේ ආපහු අහනවා මෙහෙම තමයි මේ සංවාදයකට පෙළඹෙන්නේ බලන්න බුදුහාමුදුරුවෝ මොන තරම් සහෘදව හිතවත්ව මේ ගැඹුරු දහම් කරුණුවලට පහාරාද සමග ගමන් කරන ආකාරය පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා කටිපල පහාරාද අච්චරියා අභූත ධම්මා මහා සමුද්දී යේ දිස්වා දිස්වා අසුරා මහා සමුද්දී අබිරමන්ති පහාරාදේ මොන කරුණක් නිසාද මොන හේතු නිසාද නුඹලා මහ මුහුද ගැන උච්චර සතුටු වෙන්නේ ප්‍රීති වෙන්නේ මොනවද මහ මුහුදේ තියෙන විශේෂත්වයන් බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත්තුනි පහරාද කියනවා ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මහා සමුද්‍රයේ තියෙනවා විශේෂ කරුණු 8ක්. කාරණා 8ක්. මෙන්න මේ කරුණු 8 නිසා තමයි අපි මුහුදට කැමති කියලා. අපි බලමු දැන් මොනවද මේ කරුණු 8. පළවෙනි එක තමයි පහරාද කියනවා ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මහා සාගරයේ තියෙන පළමුවෙනි විශේෂත්වය තමයි මහා සයුර ටිකින් ටික ටිකින් ටික තමයි ගැඹුරටපත් වෙන්නේ. දැන් වෙරළට ගියාම ගැඹුරු නෑ. අඟලෙන් අඟල අපි මුහුදට බහිනකොට අඟලෙන් අඟල අඩියෙන් අඩිය මේ විදිහට එහෙම එහෙම දිගට දිගට දිගට ගිහිල්ලා තමයි මහ මුහුද පතුලට යන්නේ. එකවර මහ මුහුද පතුලට වැටෙන්නේ නෑ. ක්‍රමයෙන් යන්නේ. ආපහු නැවතත් ක්‍රමයෙන් තමයි මහ මුහුද උඩට එන්නේ. ඒක මේ මුහුදේ තියෙන විශේෂ ආශ්චර්යය. පළවෙනි එක. දෙවෙනි කාරණේ තමයි ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මේ මහා සාගරය කොච්චර වේගවත් රැලි ආවත් කොච්චර පීඩනයක් ආවත් වෙරළ ඉක්මවලා යන්නේ නැහැ. අර සුනාමි විපත් වාගේ අස්වාභාවික දෙයක් වුණොත් විනා සාමාන්‍ය රැල්ල වෙරළ ඉක්මවලා ගොඩට එන්නේ නැහැ. ඒක මේ මහ මොහොතේ තියෙන විශේෂත්වයක්. අපි ඒකට හරිය කැමති. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ හැටියට පහරාද බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ මොහොතේ කවුරු හරි සතෙක් මැරුණොත් මිනිස්සෙක් හෝ වේවා විශාල මාළුවෙක් හෝ වේවා මොනවා හරි අපද්‍රව්‍යයක් තිබුණොත් මේ මුහුද ඒක බාරගන්නේ නැහැ කොහොම හරි ස්වාභාවිකව මේ රැල්ල මාර්ගයෙන් අර මලකුණ අර අපද්‍රව්‍ය වෙරළට තල්ලු කරගෙන එනවා. මුහුද නිතරම පිරිසිදු. අන්න ඒ නිසා අපි හරි කැමති මුහුදට. දැන් ඔය තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණය ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මේ මුහුදට ගංගා, යමුනා, සරබු, මහි, අචිරවති මේ ගංගාවන් වල ජලයේ වතුර. දැන් අපේ රට ගත්තොත් අපේ රටේ ගංගාවන් වල ජලය ඉන්දියාවේ තමයි ওই ගංගාවල ජලය. මේවා එකතු වෙලා මහ මුහුදට වැටෙනවා. වැටුණට පස්සේ අර මුලින් තිබිච්ච නංගුත් වෙනස් වෙනවා. මේ මහවැලි ගඟේ වතුර, මේ ගංගානම් ගඟේ වතුර, මේ අචිරවති ගංගාවේ වතුර කියලා එහෙම ભેදයක් නැහැ මුහුදට වැටුණට පස්සේ. ඔක්කොම මුහුදු වතුර. අන්න ඒ නිසා ස්වාමීනි අපි මේ මුහුදට ආදරේ. පස්වෙනි කාරණේ මහරාද කියනවා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි කොච්චර ගංගා වලින් වතුර ගලාගෙන ආවත් ධාරානිපාත වෙහි වැස්සත් මුහුද පිටාර ගලන්නේ නැහැ. උතුරලා යන්නේ නැහැ. කොච්චර වැස්සක්. ඒ නිසා මේ මුහුදේ තියෙන ආශ්චර්යයක් ඒක. අපි ඒකට කැමති. ඊළඟට හයවෙනි කාරණය ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මේ මුහුදේ වතුර ඉන්දියන් සාගරයෙන් ගත්තත් අට්ලන්ටික් සාගරයෙන් ගත්තත් ශාන්තිකර සාගරයෙන් ගත්තත් අරාබි මුහුදෙන් ගත්තත් කොහෙන් ගත්තත් ලුණු රසයි එකම රස ඒක මුහුදේ තියෙන ආශ්චර්යය අපි ඒකට ස්වාමීනි බුදු පියාණන් වහන්සේ අපි විශාල කැමැත්තක් දක්වනවා අපි මුහුදත් එක්ක ජීවත් වෙන්නේ ඊ타ත්ම සතුටින් හත්වෙනි කාරණය ස්වාමීනි මේ මහ සයුරේ විවිධ සම්පත් තියෙනවා. දැන් පැරණි ක්‍රමයේ අනුව මුතු, මණික්, වෛදූර්ය, දක්ෂිනාවෘත සංක, ඒ කියන්නේ වාලම්පූරි කියලා හඳුන්වන ඒවා, ඊළඟට දියමන්ති, පබළු, රන්, රිදී, මැසිරිගල්, ලෝහිතංක, මාණික්ය මේ විදිහේ සම්පත් 10ක් තියෙනවා. මේවා මේ මහ මුදී තියෙනවා. දැන් අලුතෙන් ගවේෂණය කරගෙන යනවා මේ මහ මුහුද පතුලේ නිදි තෙල් තෙල් සම්පත තියෙනවායි කියලා පරීක්ෂණ කරගෙන යනවා මහ මුහුද පතුලේ වගේ විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔය දක්ෂිනාවෘත සංඛ කියලා කියන්නේ දකුණට කැරකිච්ච හග්ගෙඩිය. ඒක දක්ෂිනාවෘත. දැන් අපි නිතර අපිට තියෙන්නේ වාම වෘත සංඛ. වමට හැරිච්ච හග්ගෙඩිය. ඒවා තමයි අපි දේවාලවල, පන්සල්වල, පිරිත්ජවල් වල මේවා භාවිතා කරන්නේ. දක්ෂිනාවෘත සංකතනේ දකුණට ඒවා හොයාගන්න අමාරුයි. ඒවා මේ මහා මුහුදේ තියෙන්නේ. ඒ ඒව ඒ සම්පත් තියෙන්නේ විශේෂයෙන් දකුණු ඉන්දියාවේ මරීනා කියන කොටසේ. ඒ කියන්නේ පහළම ඉන්දියාවේ පහළම කොටසේ මුහුදේ තමයි මේවා හමු වෙන්නේ මං හිතන්නේ මේ බෙල්ලු වර්ග 1000ක් විතර එකතු කරගන්නකොට එකක් දෙකක් තමයි හම්බ වෙන්නේ. රට වාලම්පූරි කියලා කියනවා. ඒ වාලම්පූරි මේ වගේ තියෙන වර්ග එක එක වර්ග තියෙනවා එක එක මෝස්තර තියෙනවා එක එක පවුල් ඒකක තියෙනවා ඒ වගේම අපිට ආශිර්වාද ලැබෙන ලෙඩ දුක් වලට පිහිට වෙන දෙවියන් හා සම්බන්ධ වී තියෙන එහෙම වාලම්පූරි කොටසක් භාවිතා කරනවා අපේ රටේ 100ටත් ඉන්දියාවේ. මේක අපි දැකලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල සම්පත් මේ මුහුදේ යට තියෙන නිසා ස්වාමීනි අපි හරි ආදරේ මුහුදට. අපි හරි සතුටින් ඉන්නේ කියලා පහාරාද කියනවා. අටවෙනි කාරණය. ස්වාමීනි මේ මහා සාගරේ මහා විශාල සත්තු ඉන්නවා. අදහන්න බැරි හිතන්න බැරි දකින්න බැරි විශාල සත්ව කොටහස බණ පොත්පත්වල සඳහන් වෙන විදිහට පින්වතුනි යොදුන් 100 200 දිග මහා විශාල මත්ස්‍ය වර්ග මේ මහ මුහුදේ ජීවත් වෙන බව දහම් පොතේ සඳහන් වෙනවා. ඒ අතරේ අසුරයෝ, නාගයෝ, ඊළඟට ගාන්ධර්වයෝ අපිට විශේෂ නොවන කොටසක් මේ මහ මුහුදේ ජීවත් වෙනවා. ඊළඟට මේ මත්ස්‍ය ಜಾති ගත්තොත් එහෙම තිමි තිමිංගල තිමිරපිංගල අජ්ජාරෝහ ආනන්ද ආදී මහා මත්ස්‍ය සමූහයක් ජීවත් වෙනවා කියලා. අපි දන්නේ තව පරීක්ෂණ කරනවා තව හොයනවා. ලෝකයේ දැනට ඉන්න ලොකුම සතා මාළුවේ. මේක සඳහන් වෙනවා. එයා හඳුන්වන්නේ නිල් තල් මසා කියලා. දැනට හොයාගෙන තියෙනවා. ජීවත් වෙන්නේ ගැඹුරු මුහුදේ. එයා බරින් ටොන් 130ක් බරයි. දිගින් මීටර 30ක් පමණ වෙනවා. මීටර 30ක් දිග තොන් 130ක් බර සති මේ වෙන විට සොයාගෙන. කියන්නේ තවත් මේ මහ මුහුද ගවේෂණය කරනවා. තවත් පරීක්ෂණ කරනවා. ඒ නිසා ස්වාමීනි අටවෙනි කාරණේ හැටියට මෙන්න මේ විවිධ සත්තු නිසා අපි මුහුදට හරි ආදරේ. ඔය කරුණාවට කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් පහාරාදගේ පිළිතුරු ලබා ගත්තාම පහරාද ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මටත් ඔබ වහන්සේගෙන් කරුණු කීපයක් අහන්න තියෙනවා. ඒ මොනවද? පළවෙනි කාරණය. ඔබ වහන්සේගේ ශාසනය ඔබ වහන්සේගේ ශිෂ්‍යයෝ භික්ෂූන් වහන්සේලා සන්තෝෂයෙන් ජීවත් වෙනවද? සතුටින් ඉන්නවද? ප්‍රීතියෙන් ඉන්නවද? කියලා මේ පහ ආරාධ අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. "ඔව් අසුරේ මගේ ශාසනේ මගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සියලු දෙනාම බොහෝම සතුටින් ජීවත් වෙනවා. පහරාද ඔබ කිව්ව ඔය මහා සයුර වගේම තමයි මගේ සම්බුද්ධ ශාසනය, මගේ ධර්මය. ඔන්න බලන්න පින්වතුනි දැන් අපි මහා සයුර පිළිබඳව කරුණු දැනගත්තා. දැන් ඒ හා සමානයි මේ ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි එක මෙයා ප්‍රකාශ කළේ මොකක්ද? ක්‍රමයෙන් මහමූද ගැඹුරටපත් වෙන බව. ඒ නිසා අපි කැමති කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපහාරාදී මගේ ශාසනයත් ඒ වගේ තමයි. ක්‍රමානුකූලව තමයි ඉදිරියට යාම. දැන් අපි බෞද්ධයෝ හැටියට පන්සිල් සමාදන් වෙනවා. ඒක තමයි බෞද්ධයාගේ පළවෙනි පියවර. ඒක සුරක්ෂිත වුණාට පස්සේ ඒක අපි අටසිල් බවට පත් කරගන්නවා. ඊළඟට ඒ තුල ජීවත් වෙමින් නවාංග උපෝසත සීලයේ බවට අපි පත් කරගන්නවා. ඒ සුරක්ෂිත කර ගැනීමෙන් ගෘහස්ත දස සීල අට සීලය කියලා දස සීලය කියලා අපි සමාදන් වෙනවා. ගෘහස්ත දස සීලයෙන් පස්සේ අපි වැටෙනවා සාමණේර දස සීලයට. සාමණේර දසශීලයෙන් පස්සේ අපි ඊළඟට යනවා උපසම්පන්න භික්ෂුවක් ලබන කෝටියක් සංවර සීලයට. එතනින් එහා පැත්තේ අපි දන්නවා බුද්ධ ශාසනයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඵල හතරක් තියෙනවා. ඒ ඵල හතරෙන් සෝවාන් මාර්ගය සෝවාන් ඵලය. සකෘදාගාමි මාර්ගය සකෘදාගාමි ඵලය. අනාගාමි මාර්ගය අනාගාමි ඵලය. රහත් මාර්ගය සහ රහත් ඵලය අටකට බෙදෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ පියවරෙන් පියවර මගේ ශාසනයත් මේ මහ මුහුද වගේ ගැඹුරු තැනට ගමන් කරන්නේ. ගැඹුරුම තැන තමයි මේ බණ අහන පින්වත් ඔබ මේ බණ කියන මම බලාපොරොත්තු වෙන මේ සියලු සංසාර දුක් කෙලවර කොට ලබන ඒ ශාන්ත වූ අමා නිවන. එය තමයි බුදුරජාණන් වහන්සේ මේ උපමාව තුලින් අපි රැගෙන ගියේ. එතකොට අනුපිළිවෙලක් ක්‍රමයක් තියෙන්නට ඕන. මහා මූද වාගේ. මහා මූදට බහිනකොටම අපි හැතැම්ම ගණන් යටට වැටෙන්නේ නැහැ. ටිකින් ටික අපි ගැඹුරට යන්නේ. බෞද්ධයා ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන අයත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමයි මේ ආගමික ධර්මානුකූල සැනසීම ලං කරගත යුත්තේ. අද සමාජයේ මට පේනවා කාරුණික පින්වතුනි අපි හරි ඉක්මන් බවක් කලබල වෙච්ච බවක් පේනවා. මේ ක්‍රමානුකූල පිළිවෙල අපෙන් ටිකක් වැරදිලා තියෙනවා. අපිට ඉක්මනින්ම මේ ගැඹුරු මොහොතට පයින්ද සිද්ධ වෙලා තියෙනවා. සමහරු කල්පනා කරනවා. ටිකින් ටික පියවරෙන් පියවර නෙවෙයි. ඒක පාරටම අපි ගිහින් මේ ගැඹුරට පයින්න. ඒක වරම විමුක්ති සුවය ලං කරගන්න. ඒක වරම සැනසිලි සුවය ලං කරගන්න අපේ අතරේ ලොකු කලබල ගතියක් තියෙනවා. ඒක ධර්මානුකූල පැත්තට එකඟ වෙන්නේ නැහැ පින්වතුනි. එතනින් වෙන්නේ අපි අතරමං වීම. අපි කලබල වෙලා හරියන්නේ නැහැ. සංසාරේ දුක බව ඇත්ත. ජීවන ගැටලු අපි ළඟ තියෙන බව ඇත්ත. නමුත් අපි පියවරින් පියවර යන්න ඕන. එහෙම ගියොත් තමයි අපිට මේ සැනසීම ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට හොඳට මතක තියාගන්න ඕන ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභීන් වෙන්නට ඕන පළමුවෙන්ම. දැන් අපි දන්නේ නැහැ මේ බණ කියන මම කොතනද ඉන්නේ? බණ අහන මේ මාධ්‍ය තුලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව පින්වත් ඔබ මොන තත්ත්වයකද ඉන්නේ කියන්නේ අපි දන්නේ නැහැ. ධර්මයේ සඳහන් වෙනවා විමුක්ති සුවය ඉක්මනින් සාක්ෂාත් කරගන්න නම් එයා ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභීක් වෙන්නට ඕන කියලා. මොකද්ද ත්‍රි හේතුක ප්‍රතිසන්දිය? ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන්නේ හොඳ පින්වන්ත ආත්මයක් පින්වතුනි. අපි ලබාගෙන නැහැ. සමහර විට ත්‍රි හේතුක නොවේ දු හේතුකක් නැති වෙන්න පුළුවන්. ඒක හේතු වෙන්න පුළුවන්. සමහර ජීවිත තියෙනවා අහේතුක. හේතුවක් නැති. ඒ නිසා සැනසීම විමුක්ති සුවයට තියෙන ප්‍රධානතම සුදුසුකම තමයි ත්‍රි හේතුක කුසල කර්ම කරපු උත්පත්තියක් අපි ලබාගෙන තියෙන්නට ඕන. ත්‍රි හේතුකව පින් සිද්ධ කරගන්න ආත්මයක් ලබන්නට නම් පින් කරන්නට ඕන. කොහොමද මේ පින් කළ යුත්තේ? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. ඒ සිතිවිලි වලින් තමයි පින් කරන්න ඕන. අපි ගොඩක් එහෙම නෙවෙයිනේ පින්වතුනි. සෝමනස්ස සහගත කියන්නේ සතුටක්. දැන් අපි සතුටිනුත් පින්කම් කරනවා අසතුටිනුත් පින්කම් කරනවා. එහෙම බෑ. සතුටින්ම පිනක් කළ යුත්තේ සෝමනස්ස සාගත. දෙවෙනි එක තමයි ඥාන සම්පයුක්ත. ඒ කියන්නේ කර්මය මෙලව පරලොව දෛවයේ ඉරණම් පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕන. සමහරුන්ගේම විශ්වාස නැහැ. ඔය තිබුණොත් හොඳයි නැත්නම් මෙහෙමයි කියන අවදානම් එහෙම බෑ. දැඩි විශ්වාසයක් තියෙන ඥාන සම්පයුක්ත බව. අනිත් එක තමයි අසංකාරික. අසංකාරික කියලා කියන්නේ මේ තව කවුරුවත් සහභාගී කියන්නේ තල්ලු කිරීමක් නැතුව මටම හිතෙන්නට ඕන. මම මගේ මව වෙනුවෙන් මගේ පියා වෙනුවෙන් මම දානයක් දෙන්නට ඕන බණ අහන්නට ඕන මට පින් සිද්ධ කරගන්න ඕන ඒකට මට මේ තව කාගේවත් උපදේශයක් අවශ්‍ය නැහැ මම ඒක කරගන්නේ මටම හිතිලා ඒක තමයි අසංකාරික එමනේ කවුරු හරි කිව්වොත් අපිට අපි යමු අපි මෙහෙම දානයක් දෙමු අපි මෙහෙම වන්දනා ගමනක් යමු කියලා කිව්වහම ඒක සසංකාරික වෙනවා ඒක අර පෙළඹීම නිසා සිද්ධ වෙන්නේ ගොඩාක් දුරට මේ සමාජයේ හිමයි දැන් ඔන්න ඉදිරියේ කටින පින්කම් කාලේ එනවා හාමුදුරුවරු දායක දායිකාවෝ ජනතාව පොළඹවනවා අපිට ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවා. ජනතාව හැංගීමෙන් නෙවෙයි ඒක කරන්නේ. කොච්චර ලොකු වටිනා පින් සිද්ධ වෙන දෙයක් වුණත්. ඒ නිසා ඒක සසංකාරිකයි. එතකොට අර ත්‍රි හේතුක උත්පත්තියට ඒක බාධාවක් වෙනවා. ඒ නිසා බණ අහන වාසනාවන්ත පින්වතුන් පින් දහම් කළ යුත්තේ සෝමනස්ස සහගත සතුටු සිතින් යුක්තව ඥාන සම්පයුක්ත හොඳ බුද්ධියට මුල් තැන දීලා අසංකාරික කාගේවත් මෙහෙවීමක් නැතුව. අන්න එහෙම පින් කරන්න පුරුදුනොත් ඒ ඇත්තෝ සංසාරයේදී ත්‍රි හේතුක උත්පත්තිය ලැබපු ඇත්තෝ බවට පත් වෙනවා. ඒපත් උනාට පස්සේ පින්වතුනි එයාට මේ ගොඩාක් බණ අවශ්‍ය නැහැ. පුංචි බණක් ඇති, එක ගාතාවක් ඇති. බලන්න බණ පොතේ සඳහන් වෙනවා සරියුත් මහරහතන් වහන්සේ බුදුන් දැකලා නැහැ. දවසක් මහපාරේ එනකොට අස්සජී හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දැකලා පාර දිගේ වඩිනවා. මේ දෙන්න යාළුවෝ. ඒ නිසා අස්සජී හාමුදුරුවෝ මඟට එද්දී සරියුත් හාමුදුරුවෝ මේ මිතුරගෙන් අහනවා ස්වාමින් වහන්සේ කොහෙද වැඩි? මම ගියා සවැත් නුවර ජේතවනාරාමයට. ඇයි? එහි ඉන්නවා බුදුහාමුදුරුවෝ කියලා එක්කෙනෙක්. එයා මොකද කරන්නේ? එයා ධම් දේශනා කරනවා. මොනවද එයා කියන බණ? "යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතු තථාගතු ආහ" මේ වචනේ පමණයි අස්සජි හාමුදුරුව සරියුත් හාමුදුරුවන්ට ප්‍රකාශ කළේ. මේ බණ ටික අහනකොටම සරියුත් හාමුදුරුව rahat වුණා පින්වතුනි. මහා පාර මැද බුදුන් දකින්නෙත් නැතුව බුදුන්ගෙන් බණ අහන්නෙත් නැතුව උන්වහන්සේ රහත්ත්වයට පත් වුණා. මොකද්ද හේතුව? ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් උත්පත්ති ලැබපු නිසා. ඒ නිසා මේ මහසයුර ගැඹුරු වෙන්නා වගේ අපේ මේ ආගමික ජීවිතයත් ටිකින් ටික පියවරින් පියවර යන්නට ඕන. පංචශීලයේ ඉඳලා අටශීලයේ ඉඳලා දසශීලයේ ඉඳලා මේ විදිහට ගලාන යන එකවරම අපිට අතෙන්ට වැටෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළා. දෙවෙනි කාරණය අපහාරාද කියනවා ස්වාමීනි මේ මුහුදේ රැලි කොච්චර වේගෙන් ආවත් මුහුද ඉක්මවලා යන්නේ වෙරළ ඉක්මවලා යන්නේ ඒ නිසා අපි ආසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පහාරාද මගේ ශාසනෙත් ඒ වගේ කවුරු කොයි විදිහට කටයුතු කළා මෙතනින් එහාට ඉක්මවලා යන්නේ නැහැ මගේ ශ්‍රාවකයෝ මගේ දායකයෝ මගේ දහම පිළිගන්න උදවිය මේ සයුර මොන මොන රැලි ආවත් වෙරළ ළඟට ඇවිල්ලා නවතිනවා. පින්වතුනි අපේ සංස්කෘතිය තුලත් එහෙමනේ. අපේ ආගම තුලත් තියෙන විවිධ රැලි, විවිධ කලාවන්, විවිධ ආයතන, විවිධ ධර්මදේශනා. ඒ වගේම මේ ධර්මදේශනාවලත් විවිධ අංශ තියෙනවා. ඉස්සරත් තිබුණා අපි අහලා තියෙනවා පුංචි කාලේ. අපේ අම්මලා තාත්තලා කියා දීලා තියෙනවා විවිධ නිකාය විවිධ ගෝත්‍ර අපි මේ කියන විදිය තමයි හරි නැත්නම් අපි අපේ ශාසනය අපි අනුගමනය කරන දේ තමයි හරි කියලා මේ විවිධ රැලි හරියට අර මුහුදේ රැලි වගේ එනවා හැබැයි මේ රැල්ල ටික කාලයක් යනකොට කියන්නේ වෙරළ ළඟට ඇවිල්ලා ආයෙත් නතර වෙනවා වෙරළ ඉක්මවලා යන්නේ නැහැ හරියට මේ මුහුදේ රැල්ල වගේ ඒ නිසා පහාරාදී මගේ ශාසනයේ ඒ වගේ මගේ ශ්‍රාවකයෝ මගේ බෞද්ධයෝ මගේ ජනතාව මේ විරල ඉක්මවල යන්නේ නැහැ ඒ තුල ජීවත් වෙනවා. නොඑක් විදිහේ රැලි, පුංචි රැලි එන්න පුළුවන්. පෙරලි පෙරලි එන්න රැලි එන්න පුළුවන්. ඒත් එහෙම විරලෙන් උඩට යන්නේ නැහැ. දෙවෙනි කාරණේ. තුන්වෙනි එක තමයි පහාරාද කියන ස්වාමීන් මේ මොහොතේ ජරාව ඉතුරු වෙන්නේ නැහැ. මල කඳක්, මල කුණක් මේ කිසි දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ගොඩට ගහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපහාරාද මගේ ශාසනයත් ඒ වගේ. මේක මේ මුහුද වගේ මගේ ශාසනේ නොයෙක් කුණු ගොඩවල්, නොයෙක් ජරා ගොඩවල්, නොයෙක් වැරදි කරන උදවිය, අකටයුතු කරන උදවිය, වැරදි මාර්ගවල ගමන් කරන උදවිය, වැරදි විදිහට බණ කියන උදවිය, වැරදි විදිහට සිල් ගන්න උදවිය, විවිධ උදවිය ඉන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම මගේ ශාස්ත්‍රයේ තියෙන්නේ නැහැ. මේකත් අර රැල්ලට ගොඩ ගහනවා වගේ ඒ අපද්‍රව්‍ය මේ ශාසනයෙන් එහා පැත්තට ගමන් කරනවා. ඒකත් හරියට මහමෝද වගේ. එහෙමනේ පින්වතුනි. මේ අපේ ආගමේ දහමේ ඒ වැරදි අකටයුතු දේවල් වලට අපට ගොඩාක් දුරට ඉඩ කඩ නැහැ. එහෙම වැරදි කරන්න හොඳ නැහැ. අපි කවුරුවත් වැරදි කළොත් එහෙම අර මහා මූදේ රැල්ල වාගේ අපිට වැඩි කල් මේ මූදේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. අපි වැරදි කළොත් විශේෂයෙන් මහා සංඝරත්නය ඊළඟට අපේ මව්වරු, පියවරු, දුවල පුතාලා වැරදි කර කර පව් කර කර මේ ගමන යන්න බෑ. ඒ වුණොත් අපි අර රැල්ල ඇවිල්ලා අපි එහා පැත්තට ගොඩ කරලා දානවා. මොහොතේ වගේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ශාසනෙත් ඒ වගේ අපි ඉන්න ඕන යහපත් විදියට හැකි තාක් දුරට වැරදි වලින් අඩුව ගුණ සම්පන්නව ජීවත් වෙන්නට ඕන. ඊළඟ ආශ්චර්ය හැටියට සඳහන් කළානේ සියලු ගංගාවල් මුහුදට වැටුනහම මුල් නම අමතක වෙනවයි කියලා. ඒ කියන්නේ ගංගාවල අචිරවතී ගංගාවේ වතුර, මහවැලි ගඟේ වතුර ඒ එහෙම කියලා නෑ මුහුදට වැටුණා. ඔක්කොම එකයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා පහාරාද මගේ ශාසනයත් ඒ වගේ. මගේ ශාසනේ විවිධ කුල ගෝත්‍රවල ඉන්න පුළුවන්. උසස්ම කුලවල මහාන වෙච්ච අය, පහත් කුලවල අය, ඊළඟට විවිධ බැතිමතු සමහර විට සිංහල බෞද්ධ විතරක් නෙවෙයි අපිට විතරක් නෙවෙයි බුදුදහම ලෝකේ ඕනෑම කෙනෙකුට බුදුදහම විවෘතයි Hindu බෞද්ධයෝ වෙන්න පුළුවන්, ද්‍රවිඩ බෞද්ධයෝ වෙන්න පුළුවන්. ඔක්කොටම බුද්ධ ආගමයි තියෙන්නේ. මහාන වුණාට පස්සේ ආගමට ඇතුළු වුණාට පස්සේ මහා සාගරයේ වතුර වගේ කොතනින් ගත්තත් එක ලුණු රසයි. මේ අහවල් අහවල් උදවිය ශාත්‍රීය, බ්‍රාහ්මණ, ශුද්‍ර, වෛශ්‍ය කියලා ඉන්දියානු සමාජය තුල තිබුණා විවිධ කුල ભેද. ඒ කොයි දෙයකට විවෘත වුණා? අපේ පින්වතුන්ට මතක ඇති සෝපාක ගැන, සුනීත ගැන, අපි බණ පොත්පත්වල රාහුල පුතා බුදුරජාණන් වහන්සේට මේ දෙන්නම එකයි. සොහොන් පිටියෙන් හම්බ වෙච්ච සෝපාක, කසලගොඩේ හිටිය සුනීත, රාජමාලිගාවේ හිටිය රාහුල ඔක්කොම එකමයි බවටපත් වුණා. මහා කරුණාව නිසා. ඒ නිසා මේ මහා සාගරයට වැටෙන ජලය වගේ අපි ඔක්කොම එකයි, එක සමානයි කියලා බුදුහාමුදුරුවෝ මේ උපමාවට දේශනා කළා. පස්වෙනි එක තමයි කොච්චර වැහි වැස්සත් මේ මුහුද උතුරන්නේ වගේ මේ විමුක්ති මාර්ගයට නිවන් සුවයට පින්වතුනි කොච්චර අපි ගමන් කළත් ඒකේ ඉඩ නැති වෙන්නේ නැහැ. පිරිලයි පිරිලා යන්නේ නැහැ. ඕන කෙනෙකුට ඒ විමුක්ති සුවය ධර්මානුකූල මාර්ගය තුලින් ගිහිල්ලා ලබා ගන්නට පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවට දේශනා කළා. අනිත් එක තමයි මුහුදේ වතුර කොතනින් ගත්තත් ලුණු රහයි. මේ සම්බුදු දහමත් ඒ වගේ පින්වතුනි. තහද මම බණ කියන්න පුළුවන්. අපි කවුරු ධර්මදේශකයන් වහන්සේලා උගත් අම්මලා අපිට වැඩිය දහම් දැනුම තියෙන අපේ මව්වරු ඉන්නවා පියවරු ඉන්නවා ඊළඟට මේ රටේ වටිනා දහම් දරයෝ ඉන්නවා අපි කවුරු කොතනින් කතා කළා දැන් මම මේ සූත්‍රයේ හරහා මේ ගමන් කළා කොහොම කළත් මේ ධහමේ තියෙන එකම රසය. මහා මුහුදේ කොතනින් වතුර ගත්තත් අපිට ඇති වෙන්නේ එකම රසයක්. ඒ වගේ ධහම අපි සියලු දෙනාට සාධාරණ අපි සියලු දෙනාට මේක තුලින් රසයක් විඳින්නට පුළුවන් බව තමයි මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. හත්වෙනි දේ තමයි පින්වතුනි සාගරයේ තියෙන අර මුතුමැණික් අපි මුලින් සඳහන් කළා. අර දක්ෂිනාවෘත සංක වගේ රන් රිදි මුතු මැණික් දැන් මුතු මුතු තියෙන්නේ මහා මොහොතේ අපි දැකලා තියෙනවා මුතු ආභරණ වලට ගන්නවා ඊළඟට ওই දක්ෂිනාවෘත සංක ගෙවල් වල දේවාල වලට ගන්නවා විවිධ සම්පත් මේ මහා මොහොතේ පතුලේ තියෙනවා ඒ වගේ පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ නැමැති මේ මුදි මුදි පතුලේ රන් රිදි මුතු මැණික් වටිනා දේවල් ගොඩක් තියෙනවා බලන්න චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය පටිච්ච සමුප්පාදය මේ කියන උතුම් බණ මුතු මැණික් වගේ මේවා දේශනා කරලා කොයි කාලෙද බුදුහාමුදුරු දැන් මේ අපි සැරසෙන්නේ 2600ට බුද්ධ ජයන්තියට ඒත් බලන්න මේ මැණික් වල වටිනාකම කියන්නේ අදත් බුදුහාමුදුරුව කියලා කියනකොට අපේ හිතවල ඇති වෙන ගෞරවය බුදුහාමුදුරුවන්ගේ නමට පූජා කරන මල් එක පොයකට පහන් දැල් වෙන පහන් ඊළඟට තියෙන භක්තිය ශ්‍රද්ධාව අනන්තයි අප්‍රමාණයි. ඒ අර වටිනා කන් වලින් පිළිලා තියෙන නිසා. ඒ නිසා අපි මහා මුහුද වගේ තමයි අපේ මේ ශාසනය. අවසාන කාරණේ. මේ මුහුදේ පහරාද කියනවා විවිධ මත්ස්‍යෝ ඉන්නවා. විවිධ සත්තු ඉන්නවා. අසුර ගාන්ධර්ව නාග මේ උදවිය මේ මුහුදේ ජීවත් වෙනවා ස්වාමීනි. ඒ නිසා ඔක්කොම ලස්සනට සමගියෙන් මුහුදේ ඉන්නවා. අපි හරි ආසයි ඒකට කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහරාද මගේ ශාසනේ ඒ වගේ විවිධ උදවිය ඉන්නවා. බලන්න අපේ රටේ කොච්චර වටිනා මහා සංඝරත්නේ ධර්මදේශකයන් වහන්සේලා හරි පින්වන්ත හාමුදුරුවෝ ගොඩාක් අපවත් වුණා. දැනට ජීවත් වෙන වැඩ ඉන්න අපේ හාමුදුරුවරු කොච්චර පින්වන්තද කොච්චර වාසනාවන්තද ජනතාවට ධර්ම දේශනා කරමින් මහා වටිනා විහෙර විහාරස්ථාන ආරක්ෂා කරගෙන උන්වහන්සේලාගේ මුළු ජීවිතේ මේ වෙනුවෙන් කැප කරලා කටයුතු කරන්නේ උන්වහන්සේලා කොච්චර පින්වන්තද වාග්යවන්තද අර මුතු මැණික් වාගේ හරි වාසනාවන්තයි ඊළඟට ශක්ති සම්පන්න ස්වාමින් වහන්සේලා මව්වරු පියවරු අපි අහලා තියෙනවා. ආගමික වශයෙන් අපි නිකම්ම සාදු කියලා ඉන්න අය නෙවෙයි. මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ සම්බුදු දහම වෙනුවෙන් මේ රට වෙනුවෙන් අපි වාරියපොළ සුමංගල හාමුදුරු කුඩාපොළ හාමුදුරු වගේ අතීත ස්වාමීන් වහන්සේලා සාහිත්‍ය පැත්තෙන් ගත්තොත් වැත්තෑවි හාමුදුරු තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරු වීතාගම මහා මෛත්‍රී හාමුදුරු ඉතිහාසයේ අද වර්තමානයේ වැඩ ඉන්න අපේ රටේ පූජනීය මහා සංඝරත්නය මොන තරම් ශක්තියක්ද අපේ රටට අපේ හාමුදුරුවෝ විදේශගත වෙලා ඉන්දියාව තායිලන්තය ජපානය මේ වගේ රටවල් වල කරන සේවය ඒ වටිනාකම් හරියට මේ මහ මූදේ ඉන්න මහා විශාල සත්තු ශක්ති සම්පන්න උදවිය වාගේ අපේ හාමුදුරුවෝ වගේම අපි දායක දායිකාවෝ කරන කොච්චර පින්දහම් කරනවා දැන් මේ ධර්ම දේශනෙටම සෑහෙන පිරිසක් දායකත්වයේ දරලා තියෙනවා ඒ ඇයි පිනට දහමට තියෙන නැඹුරුව ආශාව කැමැත්ත ඒ වගේ පෝෂණය වෙච්ච මහා සයුර වගේ මේ සම්බුද්ධ ශාසනය කියලා බුදුරජාණන් වහන්සේ පහාරාදට මේ කරුණු සංසන්දනය කළ දේශනා කළා ඊට පස්සේ මොකද්ද සිද්ධ වුනේ මේ රාහු අසුරේන්ද්‍රයා මේ පහාරාද අසුරයා ඔහු මාර්ගඵලවලටපත් වුණාට ඒකේ ඒ සුදුසුකම තිබුණාට උන්ගේ ප්‍රාර්ථනාවක් තිබිලා නැහැ. ඒ නිසා මාර්ගඵල ලබා ගන්න කියන්නේ රහත්ත්වයටපත් වෙන්න පුළුවන් උනේ නැහැ. නමුත් ඒ දක්වා උන් සම්බුද්ධ ශාසනේ ඇලුන ගැලුන පැහැදුන පුජ්‍යලෙක් බවට පත් වුණා. මෙන්න මේ තොරතුර තමයි පහාරාද සූත්‍රයේ තුලින් අපට ඉදිරිපත් කිරීමට තිබෙන්නේ. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං එම ධර්මානුශාසනාව පැවැත්වුවේ අනුරාධපුර මහ ඉරුප්පල්ලම කොඹුක්කන්ද ශ්‍රී සුධර්මාරාමාධිපති උතුරු මධ්‍යම දිවිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද මාවතවැව ගුණානන්ද ස්වාමීන් වහන්සේ